මහා කම්ම විභංග සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති වේලු අනේ කලන්දක නිවාසේ තේන කෝපන සමයේන ආයස්මා සමිද්ධි අරඤ්‍ය කුටිකායන් විහෙරති අතකෝ පෝසලිකුත්තෝ පරිම්බාජකෝ ජංගහ විහාරං අනුචංකමමානෝ අනුවිචරමානෝ යේනායස්මා සමේධේ තේන උපසංඛමේ උපසංඛමේत्वा ආහයස්මතා සමේධිනා සද්ධින් සම්මෝදේ සම්මෝදනීයං පතං සාරාණීයං වේති සාරෙත්වා ඒකමන්තං නිසේදේ ඒතමන්තං නිසින්නෝ කෝපෝතලි පුත්තෝ පරිබ්බාජකෝ ආයස්මන්තං සමෙද්ධින් ඒතද වෝච සම්මුඛාමේ තං ආඋසෝ සමෙද්ධේ සමනස්ස ගෝතමස්ස සුතං සම්මුඛා පටිග්ගහිතං මෝඝං කාය කම්මං මෝඝං වචේ කම්මං මනෝ කම්ම මේව සච්ඡන්තේ අත්ථේචසා සමාපත්තේ යං සමාපත්තෙන් සමාපන්නෝ නැක්ඛින්චි වේදියති තේ මා එවං ආවසෝ පොතලි පුත්ත අවච මා එවං ආවසෝ පොතලි පුත්ත අවච මා භගවන්තං අබ්බාචික්ඛේ නහි සාදෝ භගවතෝ අබ්බක්ඛානං නහි භගවා එවං වදෙය්‍ය මෝඝං කාය කම්මං මෝඝං වචේ කම්මං මනෝ කම්ම මේව සච්ඡන්ති අත්ථේච කෝසා ආවුසෝ සමාපත්තේ යං සමාපත්තෙන් සමාපන්නෝ නක්ඛෙන්චි වේදියති තේ සීවචරම් පබ්බජිතෝසේ ආවුසෝ සමිද්ධේතේ නචිරං ආවුසෝ තේ නිවස්සානීතේ එත්ත දානිමයන් තේරේ භික්ඛෝ කිං වක්ඛාම යතරේ නාමේ වං නවෝ භික්ඛෝ සත්තාරං පරිරක්ඛිතම්බම් මඤ්ඤිස්සති සංචේතනිකං ආවුසෝ සමෙද්දේ කම්මං කତ୍වා කායේන වාචාය මනසා කිංසෝ වේදියති තේ සංචේතනිකං ආවුසෝ පොතලි පුත්තේ කම්මං කତ୍වා කායේන වාචාය මනසා දුක්ඛං සෝ වේදියති තේ අතකෝ කෝසලි පුත්තෝ පරිභාජකෝ ආයස්මතෝ සමිද්ධිස්ස භාසිතං නේව අබිනන්දේන පටික්කෝසේ අනබිනන්දෙත්වා අපටික්කෝසෙත්වා උට්ඨායාසනා පක්කාමේ අතකෝ ආයස්මා සමේද්දේ අචිරපක්ඛන්තේ පෝතලි පුත්තේ පරිබ්බාජකේ යේන ආයස්මා ආනන්දෝ තේනුපසංකමේ උපසංකමේत्वा ආයස්මතා ආනන්දේන සද්ධින් සම්මෝදී සම්මෝදනීයං කටං සාරාණීයං වේති සාරත්වා ඒකමන්තං නිසේදී ඒකමන්තං නිසින්නෝ කෝ ආයස්මා සමිද්ධේ යාවතකෝ අහෝසී පෝතලි පුත්තේන පරිබ්බාජකේන සද්ධින් කතා සල්ලාපෝ තං සම්බං ආයස්මතෝ ආනන්දස්ස ආරෝචේසි එවං උත්තේ ආයස්මා ආනන්දෝ ආයස්මන් සං සමිද්ධින් ඒතදවෝචේ අත්තිකෝ ඉදං ආවුසෝ සමෙද්දී කථාපාබතම් භගවන්තං දස්සනාය ආයාමෞසෝ සමෙද්දී යේන භගවාතේන උපසංකමෙය්‍යාම උපසංකමෙත්වා ඒතමත්තං භගවතෝ ආරෝචෙය්‍යාම යථානෝ භගවා ව්‍යාකරිස්සති තථානං ධාරෙය්‍යාමාත්තේ ඒව මාඋසෝති කෝ ආයස්මා සමිද්ධේ ආයස්මතෝ ආනන්දස්ස පච්චස්සෝසි අතකෝ ආයස්මාච ආනන්දෝ ආයස්මාච සමිද්ධේ යේන භගවා තේනුපසංඛමින්සු උපසංඛමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදෙන්සෝ ඒකමන්තං නිසෙන්නෝ කෝ ආයස්මා ආනන්දෝ යාවතකෝ අහෝසි ආයස්මතෝ සමිද්දිස්ස කෝතලි පුත්තේන පරිභාජකේන සද්ධින් කතා සල්ලාපෝ සංසබ්බං භගවතෝ ආරෝචේසි එවං වොත්තේ භගවා ආයස්මන්තං ආනන්දං ඒතදවෝචේ දස්සනම්පේ කෝ අහං ආනන්ද පෝතලි පුත්තස්ස පරිබ්බාජකස්ස නාභිජානාමි කුතෝ පනේව රූපං කතා සල්ලාපං ඉමිනාච ආනන්ද සමෙදිනා මෝඝ කුරිසේන පෝතලි පුත්තස්ස පරිබ්බාජකස්ස විභජ්‍ය ව්‍යාකරණීයෝ පඤ්ඤෝ ඒකංසේන ව්‍යාකතෝති එවං වොත්තේ ආයස්මා උදායේ භගවන්තං ඒතද වෝච සචේ පන බන්සේ ආයස්මතා සමිද්ධිනා ඉදං සන්දාය භාසිතං යං කිංචි වේදයතං තං දුක්ඛස්මින්ති අතකෝ භගවා ආයස්මන් සං ආනන්දං ආමන්තේසේ පස්ස කෝපං ආනන්ද ඉමස්ස උදායස්ස මෝඝ පුරිසස්ස උම්මග්ගම් අඤ්ඤාසින් කෝ අහං ආනන්ද ඉදානේ වායන් උදායේ මෝඝ පුරිසෝ උම්මුඤ්ජමානෝ අයෝනිසෝ උම්මුජ්ජසති තේ ආදින් ඒව ආනන්ද පෝතලි පුත්තේන පරිභාජකේන තිස්සෝ වේදනා පුච්චිතාම් සචායං ආනන්ද සමෙද්දී මෝඝ පුරිසෝ පෝතලි පුත්තස්ස පරිබ්බාජකස්ස එවං කුට්ඨෝ එවං ව්‍යාකරෙය්‍ය සංචේතනිකං ආවුසෝ පෝතලි පුත්ත කම්මං කତ୍වා කායේන වාචාය මනසා සුඛ වේදනීයං සුඛං සෝ වේදියති සංචේතනිකං ආවුසෝ පෝතලි පුත්ත කම්මං කତ୍වා කායේන වාචාය මනසා දුක්ඛ වේදනීයං දුක්ඛං සෝ වේදයති සංචේතනිකං ආවසෝ පෝතලි පුත්ත කම්මං කତ୍වා කායේන වාචාය මනසා අදුක්ඛම සුඛ වේදනීයං අදුක්ඛම සුඛං සෝ වේදයති තේ එවං ව්‍යාකරමානෝ කෝ ආනන්ද සමිද්දි මෝඝ පුරිසෝ පෝතලි පුත්තස්ස පරිබ්බාජකස්ස සම්මා ව්‍යාකරෙය්‍ය අපිචානන්ද චේචාඤ්ඤතිත්‍යා පරිබ්බාජකා බාලා අව්‍යක්තා චේච තථාගතස්ස මහා කම්ම විභංගං ඥානිස්සන්තේ සචේතුම් මේ ආනන්ද සුනේයාත තථාගතස්ස මහා කම්ම විභංගං විභජන්තස්සාති ඒතස්ස භගවා කාලෝ ඒතස්ස සුගතේ කාලෝ යං භගවා මහා කම්ම විභංගං විභජෙය්‍ය භගවතෝ සුත්වා භික්ඛෝ ධාරසන්තේති තේනහානන්ද සොනාහි සාදුකං මනසිකරෝති භාසිස්සාමේති එවං බන්තේති කෝ ආයස්මා ආනන්දෝ භගවතෝ පච්චස්සෝසේ භගවා ඒතද වෝච චත්තාරෝ මේ ආනන්ද පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් කතමේ චත්තාරෝ ඉදානන්ද ඒකච්චෝ පුග්ගලෝ ඉද පානාති පාති හෝති අදින්නාදායේ හෝති කාමේසු මිච්ඡාචාරේ හෝති මුසාවාදී හෝති පිසුනා වාචෝ හෝති පරුසා වාචෝ හෝති සම්පප්පලාසී හෝති අවිජ්ජාලෝ හෝති ව්‍යාපන්න චිත්තෝ හෝති මිච්ඡා දිට්ඨි හෝති සෝඛායස්ස බෙදා පරං මරණ අපායන් දුක්ගතින් විනිපාතං නිරයන් උපපඤ්ජති ඉද පන ආනන්ද ඒකච්ඡෝ පුද්ගලෝ ඉද පානාති පාතේ හෝති අදින්නාදායි හෝති කාමේසු මිච්ඡාචාරේ හෝති මුසාවාදී හෝති පිසුනා වාචෝ හෝති පරුසා වාචෝ හෝති සම්පහපලාසේ හෝති අවිජ්ජාලෝ හෝති ව්‍යාපන්න චිත්තෝ හෝති මිච්ඡාදිට්ඨි හෝති සෝඛායස්ස භේදා පරං මරණා සුගතින් සග්ගං ලෝකං උපපඤ්ඤති ඉදානන්ද ඒකච්ඡෝ පුද්ගලෝ ඉද පානාති පාතා පටිවිරතෝ හෝති අදෙන්නා දානා පටිවිරතෝ හෝති කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති මුසාවාදා පටිවිරතෝ හෝති පිසුනා වාචා පටිවිරතෝ හෝති අරුසා වාචා පටිවිරතෝ හෝති සම්පප්පලාපා පටිවිරතෝ හෝති අනභිජ්ජාලෝ හෝති අව්‍යාපන්න චිත්තෝ හෝති සම්මා දිට්ඨි හෝති ශෝකායස්ස බේදා පරං මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජති ඉද පනානන්ද ඒකච්ඡෝ පුග්ගලෝ ඉද පානාති පාතා පටිවිරතෝ හෝති අදින්නා දානා පටිවිරතෝ හෝති කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති මුසාවාදා පටිවිරතෝ හෝති පිසුනා වාචා පටිවිරතෝ හෝති පරුසා වාචා පටිවිරතෝ හෝති සම්පප්පලාපා පටිවිරතෝ හෝති අනබිජ්ජාලෝ හෝති අව්‍යාපන්න චිත්තෝ හෝති සම්මාදිට්ඨේ හෝති සෝඛායස්ස බේදා කරං මරණා අපායන් දුක්ගතින් විනිපාතං නිරයන් උපපජ්ජති ඉදානන්ද ඒකච්චෝ සමනෝවා බ්‍රාහ්මනෝවා ආසප්පමන්වාය පදානමන්වාය අනුയോഗමන්වාය අප්පමාදමන්වාය සම්මා මනසිකාරමන්වාය තතහරෝ පංචේතෝ සමාධින් කුසති යතා සමාහිතේ චitte දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්ඛන්ත මානුසකේන අමොම් පොග්ගලම් පස්සති ඉද පානාති පාසෙන් අදෙන්නාදායින් කාමේසු මිච්ඡාචාරෙන් මුසාවාදෙන් පිසුනා වාචං පරුසා වාචං සම්පක්කලාපෙන් අබේජාලොං ව්‍යාකන්න චෙත්තං මිච්ඡා දිට්ඨෙන් කායස්ස බේදා පරං මරණා පස්සති අපායන් දුග්ගතින් විනිපාතං නිරයන් උපපන්නං සෝ ඒවමාහ අත්තේ කිර බොහෝ පාපකානි කම්මානි අත්තේ දුච්චරිතස්ස විපාකෝ අපාහං පුග්ගලං අද්දසං ඉද පානාති පාතින් අදින්නා දායින් කාමේසු මිච්ඡාචාරෙන් මුසාවාදෙන් පිසුනා වාචං පරුසා වාචං සම්පප්පලාපින් අබේජාලෝං ව්‍යාපන්න චිත්තං මිච්ඡා දිට්ඨින් කායස්ස බේදා පරං මරණා පස්සාමි අපායන් දුක්ගතින් විනිපාතං නිරයන් උපපන්නන්තේ සෝ ඒවමහ යෝ කිරබෝ පානාති පාතේ අදින්නාදායේ පේයාලම් මිච්ඡාදිට්ඨි සම්බෝ සෝඛායස්ස බේදා පරං මරණාන් අපායන් දුග්ගතින් විනිපාතං නිරයන් උපපජ්ජති යේ එවං ඥානන්ති තේ සම්මා ඥානන්ති යේ අඤ්ඤතා ඥානන්ති මිච්ඡාතේ සංඥානන්තේ ඉතිසෝ යදේව තස්ස සාමඤ්ඤාසං සාමන්දිට්ඨං සාමං විදිතං තදේව තත්ත ථාමසා පරාමස්ස අබිනිවිස්ස වෝහරති ඉදමේව සත්‍යං මෝඝමඤ්ඤන්ති ඉද පනානන්ද ඒකච්චෝ සමනෝවා බ්‍රාහ්මනෝවා ආසප්පමන්වාය පදානමන්වාය අනුയോഗමන්වාය අප්පමාදමන්වාය සම්මා මනසිකාරමන් වාය තතහරෝපං චේතෝ සමාධින් කුසති යතහ සමාහිතේ චitte දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්ඛන්ත මානුසකේන අමොම් පොග්ගලම් පස්සති ඉද පානාති පාසෙන් අදෙන්නාදායෙන් පෙය්‍යාලම් මිච්ඡා දෙක්ඛෙන් කායස්ස බේදා පරං මරණා පස්සති සුගතින් සග්ගං ලෝකං උපපන්නම් සෝ ඒවමාහ නත්ති කිරබෝ පාපකානේ කම්මානේ නත්ති දුච්චරිතස්ස විපාකෝ අපාහං පොග්ගලං අද්දසං ඉද පානාති පාතෙන් අදෙන්නා දායෙන් පේයාලම් මිච්ඡා දිට්ඨින් කායස්ස බේදා පරං මරණා පස්සාමි සුගතින් සග්ගං ලෝකං උපපන්නන්ති සෝ ඒවමාහ යෝකිරබෝ පානාති පාසේ අදෙන්නාදායේ තේයානම් මිච්ඡාදිට්ඨේ සබ්බෝ සෝඛායස්ස භේදා පරං මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජති යේ එවං ඥානන්තේ තේ සම්මා ඥානන්තේ යේ අඤ්ඤතා ඥානන්තේ මිච්ඡාකේ සංඥානන්තේ ඉතිසෝ යදේව තස්ස සාමඤ්ඤාසං සාමන්දිට්ඨං සාමං විදිතං තදේව තත්ත ථාමසා පරාමස්ස අබිනිවිස්ස වෝහරති ඉදමේව සත්‍යං මෝඝමඤ්ඤන්ති ඉදානන්ද ඒකච්ඡෝ සමනෝ වා බ්‍රාහ්මනෝ වා ආසප්පමන්වාය පදානමන්වාය අනුയോഗමන් වාය අප්‍රමාදමන් වාය සම්මා මනසිකාරමන් වාය තතහරෝ පංචේතෝ සමාධින් කුසති යතා සමාහිතේ චිත්තේ දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්ඛන්ත මානුසකේන අමුම් පොග්ගලම් පස්සති ඉද පානාති පාතා පටිවිරතං අදෙන්නා දානා පටිවිරතං කාමේසු මිච්ඡාචාරා පටිවිරතං මුසාවාදා පටිවිරතං පිසුනා වාචා පටිවිරතං කරුසා වාචා පටිවිරතං සම්පප්පලාපා පටිවිරතං අනබෙන්ජාලෝං අව්‍යාපන්න චිත්තං සම්මාදිට්ඨින් කායස්ස බේදා පරං මරණා පස්සතේ සුගතින් සග්ගං ලෝකං උපපන්නම් සෝ ඒවමාහ අත්තේ කෙරබෝ කල්යාණානේ කම්මානේ අත්තේ සුචරිතස්ස විපාකෝ අපාහං පුද්ගලං අද්දසං ඉද පානාති පාතා පටිවිරතම් තේයාලම් සම්මාදිට්ඨින් කායස්ස බේදා පරං මරණා පස්සාමේ සුගතින් සග්ගං ලෝකං උපපන්නන්ති සෝ ඒවමාහ යෝ කිරබෝ පානාති පාසා පටිවිරතෝ අදින්නා දානා පටිවිරතෝ තේයාලම් සම්මා දිට්ඨේ සබ්බෝසෝ කායස්ස භේදා කරං මරණා සුගතින් සංගං ලෝකං උපපඤ්ඤති යේ එවං ඥානන්තේ තේ සම්මා ඥානන්තේ යේ අඤ්ඤතා ඥානන්තේ මිච්ඡාතේ සංඥානන්තේ ඉතිසෝ යදේව තස්ස සාමඤ්ඤා සංසාමං දික්ඛං සාමං විදිතං තදේව තත්ථ තාමසා පරාමස්ස අබිනවිස්ස ඕහරති ඉදමේව සත්‍යං මොඝ මඤ්ඤන්ති ඉද කනානන්ද ඒකච්ඡෝ සමනෝ වා බ්‍රාහ්මනෝ වා ආසප්පමන්වාය පදානමන්වාය අනුയോഗමන් වාය අප්‍රමාදමන් වාය සම්මා මනසිකාරමන් වාය තතරෝපං චේතෝ සමාධින් කුසති යතා සමාහිතේ චitte දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්ඛන්ත මානුසකේන අමොම් පොග්ගලම් පස්සති ඉද පානාති පාතා පටිවිරසං අදෙන්නා දානා පටිවිරසං පේයාලම් සම්මා දිට්ඨින් කායස්ස බේදා පරං මරණා පස්සතේ අපායන් දුග්ගතෙන් විනිපාතං නිරයන් උපපන්නම් සෝ ඒවමාහ නත්තේ කිරබෝ කල්යාණානේ කම්මානේ නත්තේ සුචරිතස්ස විපාකෝ අපාහං පුග්ගලං අද්දසං ඉද පානාති පාඨා පටිවිරතං අදෙන්නා දානා පටිවිරතං පේයාලම් සම්මා දිට්ඨින් කායස්ස බේදා පරං මරණා පස්සාමේ අපායන් දුග්ගතින් විනිපාතං නිරයන් උපපන්නන්තේ සෝ ඒවමාහ යෝකිර භෝපානාති පාසා පටිවිරසෝ පේයාලම් සම්මා දිට්ඨින් සම්බෝසෝ කායස්ස බේදා පරං මරණා අපායන් දුග්ගතින් විනිපාතං නිරයන් උපපජ්ජතේ ये एवं जानन्ते ते सम्मा जानन्ते ये अन्यता जानन्ते मिथ्या ते संज्ञानन्ते इति सोऽयदेव तस्य सामञ्ज्ञातम् सामन्दिष्टम् सामम् विदितम् तदेव तत्र तामसा परामस्य अभिनिविश्य वो हरति इदमेव सत्यम् मोघमन्यन्ते තත්තරානන්ද යෝයන් සමනෝ වා බ්‍රාහ්මනෝ වා ඒවමාහ අත්තේ කිරබෝ පාපකානේ කම්මානේ අත්තේ දුච්චරිතස්ස විපාකෝති ඉදමස්ස අනුජානාමි යම්පිසෝ ඒවමාහ අපාහං පුග්ගලං අද්දසං ඉද පානාති පාසින් අදින්නා දායිම් පේයාලම් මිච්ඡා දිට්ඨින් කායස්ස බෙහෙදා පරං මරණාපස්සාමි අපායන් දුග්ගතින් විනිපාතං නිරයන් උපපන්නන්තේ ඉදම් පිස්ස අනුජානාමි යංච කෝසෝ ඒවමාහ යෝකිර බෝ පානාති පාතේ අදින්නා දායේ පෙය්‍යාගම් මිච්ඡා දිට්ඨේ සබ්බෝසෝ කායස්ස බේදා පරං මරණා අපායන් දුග්ගතින් විනිපාතං නිරයන් උපපජ්ජති තේ ඉදමස්ස නානුජානාමි යම්සෝ ඒවමාහ යේ ඒවං ජානන්තේ තේ සම්මා ජානන්තේ යේ අඤ්ඤතා ජානන්තේ මෙච්ඡාතේ සංඥානන්තේ ඉදම් පිස්සනානුජානාමි යම් තේසෝ යදේව තස්ස සාමං ඥාතං සාමං දෙච්ඡං සාමං විදිතං තදේව තත්ත තාමසා පරාමස්ස අබිනිවිස්ස වෝහරති ඉදමේව සත්‍යම් මෝඝමඤ්ඤන්ති ඉදම් පිස්සනානුජානාමි තං කිස්ස හේතුන් අඤ්ඤතා හි ආනන්ද තථාගතස්ස මහා කම්ම විභංගේ ඥානං හෝති තත්‍රානන්ද යෝයන් සමනෝ වා බ්‍රාහ්මනෝ වා ඒවමාහ නත්තේ කිරබෝ පාපකානේ කම්මානේ නත්තේ දොච්චරිතස්ස විපාකෝති ඉදමස්සනානුජානාමි යම්පි කෝසෝ ඒවමාහ අපාහම් පොග්ගලං අද්දසම් ඉද පානාති පාතින් අදින්නාදායින් පෙය්‍යාලම් මිච්ඡා දිට්ඨින් කායස්ස බෙහෙදා පරං මරණා පස්සාමේ සුගතින් සග්ගං ලෝකං උපපන්නන්තේ ඉදමස්ස අනුජානාමේ යංච කෝසෝ ඒවමාහ යෝ කිරබෝ පානාති පාතේ අදින්නාදායේ පේයාලම් මිච්ඡා දිට්ඨේ සබ්බෝසෝ කායස්ස බේදා පරං මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජති තේ ඉදමස්සනානුජානාමි යම්පිසෝ ඒවමාහ යේ ඒවං ජානන්තේ තේ සම්මා ජානන්තේ යේ අඤ්ඤතා ජානන්තේ මිච්ඡාතේ සංඥානන්තේ ඉදම් තෙස්ස නානුජානාමේ යම්පිසෝ යදේව තස්ස සාමඤ්ඤාතං සාමන්දිට්ඨං සාමං විදිතං තදේව තස්ස තාමසා පරාමස්ස අබිනවිස්ස වෝහරති ඉදමේව සත්‍යං මෝඝ මඤ්ඤන්ති ඉදම් තිස්ස නානුජානාමේ තං කිස්ස හේතුං අඤ්ඤතාහි ආනන්ද තථාගතස්ස මහා කම්ම විභංගේ ඥානං හෝති තත්‍ර ආනන්ද යෝයන් සමනෝ වා බ්‍රාහ්මනෝ වා ඒවමාහ අත්තේ කිරබෝ කල්යාණානේ කම්මානේ අත්තේ සුචරිතස්ස විපාකෝති ඉදමස්ස අනුජානාමේ යම්චකෝසෝ ඒවමාහ අපාහම් පුද්ගලං අද්දසං ඉද පානාති පාතා පටිවිරතම් අදින්නාදානා පටිවිරතම් තේහ්‍යාලම් සම්මා දිට්ඨින් කායස්ස බේදා පරං මරණා පස්සාමි සුගතින් සග්ගං ලෝකං උපපන්නන්ති ඉදම් පිස්ස අනුජානාමි යංචකෝසෝ ඒවමාහ යෝ කිරබෝ පානාති පාතා පටිවිරතෝ තේයාලම් සම්මාදිට්ඨේ සබ්බෝසෝ කායස්ස බේදා පරං මරණා සුගතින් සංගං ලෝකං උපපජ්ජති තේ ඉදමස්ස නානුජානාමේ යම්පිසෝ ඒවමාහ යේ එවං ජානන්තේ තේ සම්මා ජානන්තේ ये අඤ්ඤතා ජානන්තේ මිච්ඡාතේ සංඥානන්තේ ඉදම් පිස්සනානුජානාමි යම්පි සෝ යදේව තස්ස සාමං ඥාතං සාමං දිට්ඨං සාමං විදිතං තදේව තත්ථ තාමසා පරාමස්ස අබිනිවිස්ස බෝහරති ඉදමේව සත්‍යං මෝඝ මඤ්ඤන්තේ ඉදම් පිස්ස නානුජානාමි සංකිස්ස හේතුන් අඤ්ඤතා හි ආනන්ද තථාගතස්ස මහා කම්ම විභංගේ ඥානං හෝති තතර ආනන්ද යෝයන් සමනෝ වා බ්‍රාහ්මනෝ වා එවමාහ නත්තේ කෙරබෝ කල්යාණානේ කම්මානේ නත්තේ සුචරිතස්ස විපාකෝති ඉදමස්ස නානුජානාමේ යංචකෝසෝ ඒවමාහ අපාහං පුබ්බලං අද්දසං ඉදපානාති පාසා පටිවිරතං අදින්නාදානා පටිවිරතං තේයාලම් සම්මාදිට්ඨින් කායස්ස බේදා පරං මරණා පස්සාමි අපායන් දුග්ගතින් විනිපාතං නිරයන් උපපන්නන්තේ ඉදමස්ස අනුජානාමි යංච කෝසෝ ඒවමාහ යෝකිර බොහෝ පානාති පාඨා පටිවිරතෝ අදින්නා දානා පටිවිරතෝ පේයාලම් සම්මාදිතේ සම්බෝසෝ කායස්ස බේදා පරං මරණ අපායන් දුග්ගතින් විනිපාතං නිරයන් උපපජ්ජති තේ ඉදමස්ස නානුජානාමි යංච කෝසෝ ඒවමාහ යේ එවං ජානන්ති තේ සම්මා ජානන්ති යේ අඤ්ඤතා ජානන්ති මිච්ඡාතේ සංඥානන්ති ඉදම් පිස්සනානුජානාමි යම්පිසෝ යදේව තස්ස සාමඤ්ඤාතං සාමන්දිට්ඨං සාමං විදිතං තතේව තත්ථ තාමසා පරාමස්ස අබිනිවිස්සවෝ හරති ඉදමේව සත්‍යං මෝඝ මඤ්ඤන්ති ඉදම් පිස්ස නානුජානාමි තං පිස්ස හේතු අඤ්ඤතා හි ආනන්ද තථාගතස්ස මහා කම්ම විභංගේ ඥානං හෝති තත්‍රානන්ද යෝයම් පුද්ගලෝ ඉද පානාති පාතේ අදෙන්නා දායේ පේයාලම් මිච්ඡා දිට්ඨේ කායස්සබේදා පරං මරණා අපායන් දුග්ගතෙන් විනිපාතං නිරයන් උපපජ්ජති පුබ්බේ වාස්ස සංඛතං හෝති පාපකම්මං දුක්ඛ වේදනීයං පච්චාවාස්ස සංඛතං හෝති පාපකම්මං දුක්ඛ වේදනීයං මරණ කාලේ වාස්ස හෝති මිච්ඡා දිට්ඨි සමත්තා සමාදෙන්නාත් තේන සෝඛායස්ස බේදා පරං මරණා අපායන් දුක්ගතින් විනිපාතං නිරයං උපපජ්ජති යංච කෝසෝ ඉද පානාති පාතේ හෝති අදෙන්නාදායේ හෝති තේයාලම් මිච්ඡා දිට්ඨේ හෝති තස්ස දිට්ඨේව ධම්මේ විපාකං පටිසංවේදේති උපපජ්ජේවා අපරේවා පරියායේ චත්තනානන්ද යෝයම් පුද්ගලෝ ඉද පානාති පාතේ අදෙන්නා දායේ තේයාලම් මිච්ඡාදිට්ඨේ කායස්ස බේදා පරං මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජති කුබ්බේ වාසතං කතං හෝති කල්යාණ කම්මං සුඛ වේදනීයං පච්චාවාස්ස සංකතං හෝති කල්යාණ කම්මං සුඛ වේදනීයම් මරණ කාලේ වාස්ස හෝති සම්මාදිට්ඨේ සමත්තා සමාදෙන්නා තේනසෝ කායස්ස බෙහෙදා පරං මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජති යංච කෝසෝ ඉද පානාති පාතේ හෝති අදින්නාදායි හෝති පෙය්‍යානම් මිච්ඡා දිට්ඨි හෝති තස්ස දිට්ඨේව ධම්මේ විපාකං පටිසංවේදේති උපපජ්ජේවා අපරේවා පරියායේ තත්‍රානන්ද යෝයම් පුද්ගලෝ ඉද පාණාති පාතා පටිවිරතෝ අදින්නාදානා පටිවිරතෝ පෙය්‍යාලම් සම්මාදිට්ඨි කායස්ස බේදා පරං මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජති පුබ්බේ වාස්ස ඡං කතං හෝතේ කල්යාණ කම්මං සුඛ වේදනීයං පච්චාවාස්ස සංඛතං හෝතේ කල්යාණ කම්මං සුඛ වේදනීයං මරණ කාලේ වාස්ස හෝතේ සම්මා දිට්ඨි සමත්තා සමාදින්නා තේන සෝඛායස්ස බේදා පරං මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජති යංච කෝසෝ ඉද පානාති පාතා පටිවිරතෝ හෝති අදින්නා දානා පටිවිරතෝ හෝති පේයාලම් සම්මාදිට්ඨි හෝති තස්ස දිට්ඨේව ධම්මේ විපාකං පරිසංවේදේති උපපජ්ජේවා අපරේවා පරියායේ තත්‍රානන්ද යෝයම් පුද්ගලෝ ඉද පානාති පාතා පටිවිරතෝ අදින්නාදානා පටිවිරතෝ පේයාලම් සම්මාදිට්ඨේ කායස්ස බේදා පරං මරණ අපායන් දුග්ගතින් විනිපාතං නිරයන් උපපජ්ජති පුබ්බේ වාසත්තං කතං හෝති පාපකම්මං දුක්ඛ වේදනීයං පච්චාවාස සංඛතං හෝති පාපකම්මං දුක්ඛ වේදනීයං මරණ කාලේ වාස හෝති මිච්ඡාදිච්ඡේ සමත්තා සමාදින්නා තේන සෝඛායස්ස බේදා පරං මරණා අපායන් දුග්ගතින් විනිපාතං නිරයන් උපපජ්ජති යංච කෝසෝ ඉද පානාති පාතා පටිවිරතෝ හෝති අදින්නා දානා පටිවිරතෝ හෝති තේයාලම් සම්මා දිට්ඨි හෝති අස්ස දිට්ඨේව ධම්මේ විපාකං පටිසංවේදේති උපපජ්ජේවා අපරේවා පරියායේ ඉති කෝ ආනන්ද අත්ථේ කම්මං අභබ්බං අභබ්බහාසං අත්තේ කම්මං අබබ්බං බබ්බාසං අත්තේ කම්මං බබ්බං චේව බබ්බාසං ච අත්තේ කම්මං බබ්බං අබබ්බාසන්තේ ඉදමවෝච භගවා අත්තමනෝ ආයස්මා ආනන්දෝ භගවතෝ භාසිතං අබිනන්දේති මහා කම්ම විභංග සුත්තං චට්ඨං